ආනාපාන සති සූත්‍රය අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ සූත්‍රය ඊටාම වැදගත්. මොකද භාවනා කරන බොහෝ පින්වතුන් ආනාපාන සතිය මුල් කරගෙන තමන්ගේ භාවනාව වඩනවා. එතකොට ආනාපාන සතිය සම්බන්ධයෙන් සෑහෙන කරුණු රැසක් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම ආනාපාන සතිය මුල් කරගෙන කොහොමද සතර සතිපට්ඨානය දියුණු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානය දියුණු වීම පමණක් නොවේ. ඉන් එහාට ගිහිල්ලා සප්තබොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කොහොමද? ඊළඟට සප්තබොජ්ජංග ධර්මයන් දියුණු කළා විඥා විමුක්තිය දියුණු කරගන්නේ කොහොමද කියන එකත් මේ සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට එක්තරා අන්දමකින් දැන් අපි සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රය වගේ සූත්‍රයක් විමර්ශනය කරලා බැලුවොත් ඒකේ ආනාපාන සතිය කියන්නේ එක්තරා කොටසක් පමණයි. එහෙම නැත්නම් කායානුපස්සනා කොටසේ හම්බ වෙන එක ක්‍රමයක් පමණයි. නමුත් දැන් මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරනවා මේ එකම ආනාපාන සතිය භාවිතා කරලා කොහොමද මේ සතර සතිපට්ඨානයම දියුණු කරගන්නේ කියලා. විශේෂයෙන්ම තේරුම් ගන්න වටිනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය හම්බ වෙන්නේ කාය අනුපස්සනා කොටසදී. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට මේ ආනාපාන සතියේ පුළුවන් වෙන්නේ කායानुපසනාවක් දිනු කරගන්න පමණයි කියලා. නමුත් දැන් මේ ආනාපාන සති සූත්‍රය හොඳින් තේරුම් ගත්තාම අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ආනාපාන සතියෙම භාවිතා කරලා කොහොමද මේ සතර සතිපට්ඨානයම දිනු කරන්න කියන එක. එතකොට ඒ සම්බන්ධයෙන් අපි සෑහෙන කරුණු මීට කලින් වාරවලදී ඉදිරිපත් කළා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් කායानुපස්සනාව දියුණු වෙන ආකාරය, ආනාපාන සතියෙන් වේදනානුපස්සනාව දියුණු වෙන ආකාරය, ආනාපාන සතියෙන් චිත්තානුපස්සනාව දියුණු වෙන ආකාරය, ආනාපාන සතියෙන් ධම්මානුපස්සනාව දියුණු වෙන ආකාරය මේ විදිහට අපි පිළිවෙලින් ධර්මදේශනාවන් ඉදිරිපත් කළා. ඊට අමතරව කොහොමද මේ ආනාපාන සතියේ කායानुපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ. ඊළඟට ආනාපාන සති වේදනානුපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ. ඊළඟට ආනාපාන සති චිත්තානුපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියන කරුණු සම්බන්ධෙනුත් අපි කරුණු ඉදිරිපත් කළා. එතකොට අපි මේ පිළිවෙලින් කරගෙන යන මේ දේශනා මාලාවේ අද අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති ධම්මානුපස්සනාවෙන් කොහොමද මේ බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නේ කියන කාරණාවයි. එතකොට මේ පිංතුන් අහලා ඇති මේ ධර්මයේ ඉගැන්වෙනවා විවිධාකාර අන්දමින් අපේ සිතේ ගුණධර්මයන් දියුණු කර ගැනීම. ඇත්තරම් පින්වත්නි අපේ සාමාන්‍ය හිත කෙලස් බරිතයි. නීවරණ වලින්මයි බහුල වෙලා තියෙන්නේ. ඉතින් මේ බඳු කෙලස් බරිත හිතක් ක්‍රමානුකූලව නීවරණ යටපත් කරලා අපිට උවමනා කරන ගුණධර්ම වලින් දියුණු කර ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී අපිට කරුණ ඉදිරිපත් කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මේ කාරණා තේරුම් ගන්නවා. බුදුරජාන් වහන්සේ මුලින්ම සතර සතිපට්ඨාන ධර්මයන් ගැන දේශනා කරනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන දේශනා කරනවා. සතර ඉද්ධිපාද ධර්මයන් ගැන දේශනා කරනවා. පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන දේශනා කරනවා. පංච බල ධර්මයන් ගැන දේශනා කරනවා. ඊළඟට සප්ත බොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරනවා. ඊටත් අනතුරුව අවසානයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. එතකොට මේ වගේ ක්‍රමානුකූලව අනුපිළිවෙලින් යන මාර්ගයක් බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා. එතකොට මේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම තමයි අතර මෙතනත් මේ කැටි කළා පෙන්වලා තියෙන්නේ. එතකොට මෙතෙන්දිත් ඔන්න සතර සතිපට්ඨාන ධර්මයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න බොජ්ජංග ධර්මයන් දිනු වෙන ආකාරය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඔන්න විඥා විමුක්තියක් දිනු වෙන ආකාරය ඉදිරිපත් කරනවා. එතකොට අර දෙයම මේකේ සංක්ෂිප්ත කරලා මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. එතකොට ආනාපාන සති සූත්‍රයේදී අපි ඉගෙන ගත්තා දැන් කෙනෙක් කායानुපස්සනා කොටස කරගෙන යනකොට එයා ඔන්න මුලදී මේ හුස්ම රැල්ල සතිමත්ව බලාගෙන ඉන්නවා. එතකොට එයා තේරුම් ගන්නවා දැන් සිද්ධ වෙන්නේ ආස්වාසයක්. දැන් සිද්ධ වෙන්නේ ප්‍රාස්වාසයක්. ඔන්න සතිමත් වුණා. ඊළඟට තව සතිය දියුණු වෙනකොට එයාට තේරෙනවා දැන් කලින් හුස්ම සාපේක්ෂව මේ ගන්න ආශ්වාසය දිගයි. එහෙම නැත්නම් කලින් හුස්ම සාපේක්ෂව මේ ගන්න ආශ්වාසය කොටයි. එහෙම නැත්නම් කලින් ප්‍රශ්වාසයට සාපේක්ෂව මේ ගන්න මේ ගිය පසුවෙච්ච ප්‍රශ්වාසය දිගයි. කලින් මේ ප්‍රාශ්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙච්ච ප්‍රාශ්වාසයේ කොටයි. මේ ආකාරයෙන් මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ තියෙන සියුම් ලක්ෂණත් කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය අවස්ථාවනුත් පසු කළා කෙනෙක් තව තව කායानुපස්සනා මට්ටමින් මේ ආනාපාන සතියෙම දිනු කරගෙන යනකොට එයාට තේරෙනවා මේකේ මුල කොටස ආස්වාසය සියුම්ම පටන් ගන්නා ආකාරය ඊළඟට ඒකේ තීව්‍රතාවය දැනෙන ප්‍රදේශය වැඩි වෙලා Tamanට දැනෙන ස්වභාවය වැඩි වෙලා ඊළඟට ඔන්න ඒක ක්‍රමානුකූලව දැනීම අඩු වෙගෙන යන ආකාරය අන්න කෙනෙක්ට තේරෙන්න ගන්නවා ඊළඟට යම් ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර යම් හිඩසක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඊටත් පස්සේ ඔන්න ප්‍රාස්වාසයක් බොහොම සියුම්ම පටන් ගන්න ආකාරය, ප්‍රාස්වාසයේ දැනීම වැඩි වෙන ආකාරය, ඊළඟට ප්‍රාස්වාසයේ නැවතත් ඊතා සියුම්ම අවසන් වෙලා යන ආකාරය අන්න කෙනෙකුට වැටහෙනවා. ඉතින් මේ විදිහට මුළු ආස්වාස ප්‍රාස්වාසයේ මුළුල්ලම දැක ගනිමින් මුළු ආස්වාස ප්‍රස්වාසයේ මුළු චක්‍රයම දැක ගනිමින් අන්න කෙනෙක් භාවනාවේ යෙදෙනවා. මේ ටිකත් පසු කරගෙන යනකොට අන්න යා හොඳට බැසගෙන নিমগ্ন වෙලා වෙනත් අන්‍ය විහිිත නොවි දැන් කොහොම හරි දැන් හිත එකඟ කරගෙන දැන් මොන ආනාන ආන සතියේම කරගෙන යනකොට අන්න හිත හොඳට තැම්පත් වෙනවා. දැන් කලින් තිබුණ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නෙමෙයි. ඊටාම සියුම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් බවට ඔන්නපත් වෙනවා. මෙයාට දැන් ආස්වාසයක්ද තියෙන්නේ ප්‍රාස්වාසයක්ද තියෙන්නේ කියලා වෙන් කරගන්න බැරි තරමට ඊටාම සූක්ෂම ආනාපානයක් නැත්නම් ආස්වාස ප්‍රස්වාසයක් ඔන්න තේරෙන ගන්නවා. දැන් මේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා වෙන් කරගන්න බෑ. නමුත් ඊටාම සියුම් මට්ටමකටපත් වෙලා. ඔන්න අපි කියනවා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට තැම්පත් වෙන්න ඉඩ හරිනවා. තේරෙන්නේ නැහැ කියලා දැනෙන්නේ නැහැ කියලා අවුස්සන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඊටාම හොඳට මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙනවා. ඇත්තටම පින්වත්නි මේ භෞතික ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් හරහා අපේ මනසත් ඊටාම හොඳින් තැම්පත් වෙනවා. මේක බලාගෙන හිටිය මනසත් මේ අරමුණේ සියුම් හරහාම මනසත් ඊටාම හොඳින් තැම්පත් වෙනවා. එතකොට විතර්ක සංසිඳෙනවා. ඔන්න කායानुපස්සනා කොටසෙන් අපි සෑහෙන දුරකට ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා දැන් මේ අවස්ථාවේදී පැන නගිනවා යම් ප්‍රීති සහගත ස්වභාවයක්, සැහැල්ලු ස්වභාවයක්, කය සංසිඳිලා. අන්න ඒවත් තේරුම් ගන්නවා. ඊළඟට යම් යම් සුඛ වේදනාවන්, සියුම් වේදනාවන් දැනෙනවා නම් ඒවත් තේරුම් ගන්නවා. යම් යම් සංඥා මාත්‍ර වශයෙන් එනවා නම් ඒවත් තේරුම් ගන්නවා. මේ එකකටවත් ඇලෙන්න යන්නේ ඔන්න ඒවත් සමනය වෙන්න ඉඩ හරිනවා. ඒවා ඔස්සේ යන්නේ නැහැ. කොයිතරම් ලස්සන රූප පෙනුනත්, කොයිතරම් ලස්සන දර්ශන පෙනුනත් ඒ ඔස්සේ යන්නේ නැහැ. ඒ වෙනුවට මේ සියල්ල තැම්පත් වෙන්න ඉඩ හරිනවා. අන්න වේදනානුපස්සනාවකින් තව දුරටත් හිත තැම්පත් වෙනවා. පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසිසාමිති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ ඒකේ අවසාන අධීර වශයෙන් පෙන්නනවා. එතකොට මේ චිත්ත සංඛාර වශයෙන් පෙන්නන වේදනා සංඥා කියන දේවලුත් ඔන්න තැම්පත් වෙනවා. එතකොට තවත් හිත මුරුදු වෙලා. තවත් හිත තැම්පත් වෙලා. තවත් හිත සමණයටපත් වෙලා. මෙහෙම සමනය වෙච්ච සෑහෙන්න එකඟ වෙච්ච සතිමත් වෙච්ච හිතක් තමයි ඊළඟට චිත්තානුපස්සනාවට යොමු කරන්නේ. මොකද චිත්තානුපස්සනාව අපි කලින් මතක් කළා වගේම ටිකක් බාහිර දూరు කටයුත්තක්. මොකද හිතෙන් හිත බලන්නයි යන්නේ. හිතින් හිත බලන්න ගිහිල්ලා හිතේ එන සිතුවිලි වලට අහු වුණොත් ඔන්න කෙලෙස් වර්ධනය වීමක් වෙන්නේ. ඒ වෙනුවට සිතින් හිත බලන්න ගිහිල්ලා මේක සිතුවිලි වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් මේකේ අන්තර්ගතය තේරුම් ගන්න පුළුවන් නම් ඊට අහු නොවි ඊට ගොදුරු නොවි අන්න මනාව චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් සිද්ධ කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා කෙනෙක් හොඳාකාරව ඔන්න කායානුපසනාවෙන් වේදනානුපසනාවෙන් මනස වඩාගෙන සතිය දියුණු කරගෙන ඒ දියුණු වෙච්ච සතිය සිත වෙත යොමු කරනවා. එතකොට සති ආලෝකයෙන් එහෙම නැත්නම් සති සති බලයකින් යුක්තව තමයි දැන් මේ හිත දිහා බලන්නේ. දැන් අපි ගිය සතියේ ගිය වාරේ කතා කළා. එතකොට දැන් මේ හිත දිහා බලනකොට ඒ තැනත්තාට හිතේ යම් යම් ධර්මතාවයන් තේරෙන්න පටන් ගන්නවා. දැන් හිත දිහා දැනුවත් වෙන්න දැනුවත් වෙන්න මේ හිතේ හටගන්නා දේවල් මගේ නොවන බව ඒවා මේ යම් යම් හේතුන් නිසා හටගන්නා බව මේ තැනත්තාට තේරෙනවා මේ යෝගියාට තේරෙනවා මොකද කලින් නම් අපි හිතන් හිටියේ අපේ හිතට එන තාක් සිතුවිලි මගේ කියලා. නමුත් දැන් තේරෙනවා දැන් මේ එකඟ වෙච්ච හිතක් තියෙනවා. ඒකට ඒ තරම් සිතුවිලි ආවෙත් නැහැ. දැන් ඉඳලා හිටලා සිතුවිලි එනවා. ඉතින් ඒ එන සිතුවිලි ගැන කම්පා වීමක්, පසුතැවීමක් නැහැ. ඒ වෙනුවට ඒ එන දේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ඔන්න චිත්තපටි සංවේදී අස්සසිසාමිති සික්කති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් සිත සම්බන්ධයෙන්ුයි තමන්ගේ සංවේදී බව තියෙන්නේ. දැන් ආනාපානය පොඩ්ඩක් ද්විතී කරමුණක් බවට පත් වෙලා. ඒක පැත්තකින් තියෙනවා. උමනා වුණොත් ගන්න. දැන් හිත හිතත් එක්කම දැන් ඔන්න චිත්තානුපසනාවක යෙදෙනවා. ඔහොම යනකොට දැන් ඇතැම් වෙලාවක හිතේ ප්‍රීතියක් පහළ වෙනවා. ඒකටත් ඇලෙන්න යන්නේ ඇතැම් වෙලාවක හිතේ පසුතැවිල්ලක් එන්න පුළුවන්. ඒකටත් ඇලෙන්න යන්නේ නැහැ. දැන් මොන වගේ හිතේ සිතුවිලි පහළ වුණත් ඒ එකක්වත් මගේ කරගන්න යන්නේ යම් දුරස්ත භාවයක් පවත්වා ගනිමින් යම් මධ්‍යස්ත භාවයක් පවත්වා ගනිමින් අන්න හිත දිහාම බලනවා. හරිම එකාතකින් බැලුවාම බොහොම විපස්සනා භාවනාවේ එන බොහොම ප්‍රනීත අවධියක් කියන්න පුළුවන්. මොකද සෑහෙන දැන් මේ යෝගාවචර ජීවිතයේ සෑහෙන පරිණත මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් භාවනාවේ සෑහෙන ප්‍රදේශයක් පහු කළා. හොඳ අවධියකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ විදිහට මේ තනත්තා කරගෙන යනකොට මේ යෝගාවචරය කරගෙන යනකොට දැන් හිත ටික ටික තව දුරටත් සංසිඳෙන්න ගන්නවා. තව දුරටත් අරමුණු වලින් ඈත් වෙන්න ඕන පටන් ගන්නවා. අන්න විමෝචයං චිත්තං අස්සසිසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ මේ චිත්තානුපස්සනාවේ අවසාන අධීර වශයෙන් පෙන්නනවා. අපි ගියවරත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළා. එතකොට මේ කොයි තරම් තමන් මේ හිතට රාග අරමුණක් පැමිණියත්, ද්වේෂ අරමුණක් පැමිණියත්, හිත මුලා කරන අරමුණක් පැමිණියත් ඒවෙන් කම්පා වෙන්නේ නැතුව බොහොම මධ්‍යස්තව ඉවසීමෙන් යුක්තව ඒවට එන්න දීලා පවතින්නක් දීලා ඒවටම යන්න දෙනවා. ඉතින් බොහොම ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ සතියක් තියෙන්න ඕනේ. බොහොම මධ්‍යස්ත භාවයක් තියෙන්න ඕනේ. කම්පා නොවන ගතියක් තියෙන්න ඕනේ. එහෙම තියෙන්න තියෙන්න මේක කෙරෙන්න කෙරෙන්න අන්න මේ හිතේ නිදහස් ස්වභාවය හොඳින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත් දැන් කලින් වගේ නෙමෙයි කලින් තරම් අරමුණු බහුල වෙච්ච හිතක් නෙමෙයි දැන් ඊටාම සංසිඳිච්ච හිතක් තියෙනවා දැන් සාමාන්‍ය සංසිඳිච්ච නිවිච්ච හිතක් තියෙනවා ඔන්නේ නිවිච්ච හිතට සංසිඳිච්ච හිතට හිස් බවකින් යුක්ත වෙච්ච හිතට ඔන්න ආගන්තුකව ඔන්න කෙලෙසයක් පැමිණෙනවා දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ තැනත්තා මේ යෝගාවචරය දැනුවත් වෙනවා දැන් ඔන්න සිතවිල්ලක් ආවා ඒක අපි තුමු රාගසිතවිල්ලක් කියලා. දැන් මේ රාගසිතවිල්ල පැන නගින ආකාරය බලාගෙන ඉන්නවා. දැන් කම්පා වීමක් නැහැ. ඒ පිළිබඳව Tamanට චෝදනා කරන්න යන්නේ නැහැ. රාගය ඔන්න හට ගන්න ආකාරය බලනවා. හැබැයි අපි ඇලෙන්න යන්නෙත් නැහැ, රාගයට අහු වෙන්නෙත් නැහැ. රාගයෙන් ආස්වාදයක් ලබන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා පමණයි. ඔන්න ඒ හරහා අපෙන් ආධාර නොලබන, අපෙන් ශක්තිය නොලබන මේ රාග සිතුවිල්ල ඔන්න ප්‍රමාණිකෝලව ෂය වෙලා, වැය වෙලා, දුර්වල වෙලා යනවා. ඔන්න යන විදිහත් බලාගෙන ඉන්නවා. නැවතත් ඔන්න ආයෙත් අර තිබිච්ච නිදහස් ස්වභාවයට, සංසිඳිච්ච ස්වභාවයට, හිස් ස්වභාවයට හිතපත් වෙනවා. මේ විදිහට පින්වත්නි කෙනෙකුට පුළුවන් නම් මේ ධම්මානුපස්සනා කොටසෙදී මේ එන එන දෙයක් එන එන සිතුවිල්ලක් පාසා හොඳ ආකාරවම දැනුවත් වෙන්න. හිත විපිලිසර කරගන්නේ නැතුව එහා මෙහා කරගන්නේ නැතුව කම්පා වෙන්නේ නැතුව හිතේ චකිතයක් ඇති කරගන්නේ නැතුව අන්න ඒ තැනත්තාට පුළුවන් වෙනවා අන්න මේ සිතුවිල්ලට හොඳ ආකාරව හිත යොදන්න. හිස් තැනට හොඳ ආකාරව හිත යොදන්න. එතකොට හිතේ නෑ කිසිම විපිලිසර බවක්. හිතේ නෑ කිසිම මුලාවක්. ඔන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සති සම්බොජ්ජංගයේ මේ ධම්මානුපස්සනාව හරහා වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනය කියනවා නම් යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. දැන් මේ හිතේ හටගන්නා විවිධාකාර ධර්මා ධම්ම කොටාසයන් එහෙම නැත්නම් විවිධාකාර සිතුවිලි කොටාසයන් ධර්මතාවයන් සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉන්නවා බොහොම කෙලස් තවනා වීරයකින් යුක්තව. ඒ එහි නියැලෙනවා. එහෙම නියැලෙනකොට දැන් මුලා නොවෙච්ච සතියක් ඔන්න ඒ තැනත්තා තුළ තියෙනවා. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ටා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති අන්න ඒ වගේ මේ මුලා නොවෙච්ච සතියකින් යුක්තව අර හිතේ හටගන්නා ධර්මතාවයන් සම්බන්ධයෙන් කෙනෙක් දැනුවත් වීම ඒ පිළිබඳව සතිමත් වීම ඔන්න සති සම්බොජ්ජංගයේ ආරම්භ වීමක් වෙනවා. එතකොට ආරම්භ වුණා පමණක් නෙමේ ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් මේක මේ එකපාරක් කළ නවත්තනෝ නෙමෙයි. නැවත නැවත මේ දේ වෙන්න ඉඩ හරිනවා. දැන් නැවතත් හිත නිස්කලංක වෙනවා, නිදහස් වෙනවා, හිත මිදෙනවා, සංසිඳලා තියෙනවා. ඔන්න නැවතත් යම් සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සම්බන්ධිනුත් දැනවත් වෙනවා. එයත් කොයිතරම් අපි අපි ඒක දැනුවත් වෙන්න දැනුවත් වෙන්න අර යා නැවතත් දුර වෙලා යනවා. ඉතින් නැවතත් අපි සැම්පත් වෙනවා. නැවතත් සිතුවිල්ලක් එනවා. නැවතත් ඒක එයාගේ ශක්තිය තියෙන තාක් පැවතිලා අන්න ඒක දුර වෙලා යනවා. නැවතත් හිත තැම්පත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය සිය දහස් වෙන්න වෙන්න අන්න මේ සති සම්බොජ්ජංගය ඒ හරහා දියුණු වෙනවා. ඊළඟට පින්වත්නි දැන් මේ ක්‍රියාවලිය දිහා දකින්න දකින්න කෙනෙකුට තේරෙනවා මම මේ අත නොපෑවත් මම විශේෂයෙන් ලොකු දෙයක් කරේ නැතත් මේ ආපු දේ එයා විසින්ම යනවා. මම අමුතුවෙන් තල්ලු කරන්න උවමනාවක් නැහැ. මම ඒ එන සිතුවිල්ලට අනුග්‍රහ කරන්නේ නැත්තම් මම ඒ සිතුවිල්ලෙන් මුලා වෙන්නේ නැත්තම් මම ඒකෙන් ආස්වාදයක් ලබන්න හදන්නේ නැත්තම් මගෙන් ශක්තිය නොලබන ඒ සිතුවිල්ල එයා විසින්ම යනවා. එන්න මේක ධර්මතාවයක්. සියලුම සංස්කාර ධර්මයන් ඔන්න ඇති වුණා ඔන්න නැති වෙනවා. ඇති වුණා නම් නැති වෙනවාමයි කියලා අන්න Tamanට තේරෙන්න ගන්නවා. අන්න ඒවායේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය ඒවා කොයි තරම් වටිනා සිතුවිල්ලක් වුණත් කොයි තරම් ශ්‍රද්ධාවන්ත සිතුවිල්ලක් වුණත් කොයි තරම් ප්‍රඥාවන්ත සිතුවිල්ලක් වුණත් මේ එකක්වත් පවතින දේවල් නෙමෙයි. ඊටාම වටිනා දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් ආව ගියා. ඊටාම පහත් සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. ඒකත් ආව ගියා. ඔන්න කෙනෙකුට තේරෙනවා මේ අනිත්‍ය ස්වභාවය. දැන් මේ මේවා සම්බන්ධයෙන් මේ සිතුවිලි සම්බන්ධයෙන් මනාව සෙවිල්ලෙන් සිටිද්දි හොඳින් විමසලා බලද්දි තමයි අන්න මේ කාරණා වැටහෙන්නේ. මේ මනාව විමසීම නුවණින් සොයා බැලීම අන්න ධම්මවිචේ සම්බොජ්ජංගය වඩන්න හේතු වෙනවා. වැඩිවීමට හේතු වෙනවා. සෝ තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති. පවිචයති පරිවීමං සංආපජ්ජති. දැන් නිකම්ම හිටියා නෙමෙයි අර යන දිහා හොඳට දැනුවත් වුණා. මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලන් හිටියා. සෙවිල්ලෙන් බලන් හිටියා. ඒවා යන යද්දී Taman නිදාගත්තේ නැහැ. හිත මලානික වෙන්න දුන්නේ නැහැ. හොඳ අවදිමත් භාවයකින් ඒවට අත් වෙන ඉරණම සම්බන්ධයෙන් ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි ඔන්න කෙනෙක් බලන් හිටියා. ඒ හරහා ඔන්න ධම්ම විචේ සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඉතින් මේකම තවදුරටත් විස්තර කරනවා නම් කෙනෙකුට මේ එන සිතුවිල්ල මොන වගේ හේතුවක් නිසාද ආවේ කියලා විමසීමක් කරලා බලන්න පුළුවන්. අනේ හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊළඟට මේ ආපු සිතුවිලි වල යම් පමණකින් ෂණිකවම Tamanට වැටහෙනවා නම් මෙන්න මේක තණ්හා මුල් කරගෙන ආපු එකක්. මෙන්න මේක මාන්නය මුල් කරගෙන ආව එකක්. මේක මේ දිට්ඨියක් මුල් කරගෙන ආව එකක් කියලා අර ෂණිකවම Tamanට තේරෙනවා නම් මතු පිටින්ම කෙනෙකුට වැටහෙනවා නම් අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ අධ්‍යයන වෙනවා. මේ විදිහට පින්වත්නි මේ චිත්තානුපස්සනාව හරහා ඒ වගේම ධම්මානුපස්සනාව හරහා ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගය තව තව දියුණු වෙනවා. ඊළඟට මේක කරගෙන යනකොට ඉතින් ඇතැම් වෙලාවට හිත මලානික වෙනවා. මොකද කොච්චර කරත් දැන් මේ රාගය අඩු වෙන්නේ නැහැ වගේ තේරෙනවා. කොච්චර කරත් ද්වේෂය අඩු වෙන්නේ නැහැ වගේ තේරෙනවා. කොච්චර කරත් මුලා වෙන්න ඉඩ තියෙනවා වගේ තේරෙනවා. ඉතින් මේ වෙලාවට හිත ඔන්න මලානික වෙනවා. ඔන්න ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවට ඔන්න නැවතත් නැගිට්ටෝලා සිටිනවා. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. රහතන් වහන්සේලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. කියලා ඔන්න හිත දිරිමත් කරගන්නවා. සැඟවෙන්න දෙන්නේ නැහැ. වැටෙන්න දෙන්නේ නැහැ. නැවතත් නැගිට්ටවා ගන්නවා. ඔන්න ඒ අවස්ථාවේදී විරිය සම්බොජ්ජංගය දියුණු වෙනවා. තස්ස ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං අන නොපසුබට වීරයෙන් යුක්තව මේ කටයුත්ත කරනවා දැන් මේ කොයි කාලයක් මේක කරන්න වෙයිද කියලා පසුදා පසුගාමී වෙන්නේ නැහැ. මේක දැන් මං මෙච්චර කාලයක් කරානේ තාමත් මේවා අඩු වෙලා නැහෙනේ කියලා පසුගාමී වෙන්නේ නැතුව ඇද වැටෙන්නේ නැතුව අන්න දිගට දිගට තව තව කරගෙන යනවා. ඔන්න විරිය සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඉතින් මෙහෙම කාලයක් කරගෙන යනකොට අන්න හිතේ ඇති වෙනවා යම් निराமிස ප්‍රීතියක්. මොකද අර කලින් තරම් සිතුවිලි එන්නේ නැහැ. කලින් තරම් හිත රාගයෙන් තෙමෙන්නේ නැහැ. කලින් තරම් හිත ද්වේෂයෙන් දැවෙන්නේ නැහැ. හිත කලින් තරම් අරමුණු වල මුලා වෙලා අතරමං වෙලා ඉන්නේ නැහැ. ඔන්න Tamanට තේරෙනවා හිතේ තියෙන යම් සංසිඳීමක්. හිතේ තියෙන යම් එකඟ බවක්. හිතේ තියෙන යම් සැනසීමක්, කෙලෙස් වල නිවීමක්. අන්න Tamanටම තේරෙනවා. ඉතින් මේ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ධම්මපදයේ ගාථාවක බික්ඛු වග්ගේනවා සුඤ්ඤාගාරං පවිට්ටස්ස සත් සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුසී රතිය හෝති සම්මා ධම්මං විපස්සතු දැන් මේ තමන්ගෙම හිත දිහා බලන් ඉඳද්දී එක්තරා ආන්දමක අමානුෂික සතුටක් දැන් මේ සාමාන්‍යයෙන් නම් අපිට තියෙන සතුට අපි එක්කෝ ලස්සන රූපයක් බලලා ගන්නෝ එක්කෝ මිහිරි සද්දයකට සමන් දීලා ගන්නෝ එහෙම නැත්නම් අපි කැමති සුවඳක් ආග්‍රහණය කරලා ගන්නෝ අපි කැමති රසක් භුක්ති විඳලා ගන්නවා. අපි කැමති ස්පර්ශයක් ලං කරගෙන ගන්නවා. නමුත් දැන් මේ ලබන සතුට මේ निराமிස ප්‍රීතිය එහෙම දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විපස්සනාව හරහා එන සතුට අමානුෂික රතියක්, අමානුෂික සතුටක් වශයෙන් අන්න හඳුන්ලා දීලා තියෙනවා. ඒ වගේමයි යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීතිපාමුජ්ජං අමතං තං උජානතං ඔන්න තවත් විදිහට බුදුරජාණන් වහන්සේ අපිව දිරිමත් කරනවා. දැන් මේ විදිහට මේ එන තාක් සිතුවිලි ඇතිලා නැතිලා යන හැටි දකිනවා. උදේ වය වශයෙන් දකිනවා. ඒ දකින්න දකින්න ලබති පීති පාමොජ්ජං අන්න මේ යෝගාවචරයට යම් ප්‍රීතියක් හටගන්නවා හිතේ ප්‍රමෝදයක් හටගන්නවා මොකද හිත දැවෙන්නේ නැහැ දැන් හිත බොහොම සැහැල්ලුයි ඉස්සර තරම් ලොකු බරක් හිතේ නැහැ අන්න හිතේ ප්‍රමෝදයක් හටගෙන. දැන් කලින් තරම් දේවල් ග්‍රහණය කරන්න යන්නේ අනිත් අය එක්ක හැප්පෙන්න යන්නේ අනිත් අයත් එක්කත් බොහොම සුහදව ඇඟ බේරගෙන ඉන්න Tamanට තේරෙනවා. ඔන්න මේ නිසාම හිතේ ප්‍රීතියක් හටගන්නවා. ඔන්න පීති සම්බොජ්ජංගයක් මේ හරහා දිනු වෙනවා. ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසං. ඔන්න නිරාමිස ප්‍රීතියක් මේ හිතේ හටගන්නවා. මේ හිතේම සිතුවිලි දිහා දැහිද්දි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොහොමද මේ ද්වේෂයක් හිතේ හටගෙන නැති වෙලා යද්දි ප්‍රීතියක් හටගන්නේ ඒකත් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ අමානුෂික ප්‍රීතියක් එහෙම නැත්නම් මේ උදේවය දැකීම හරහා ඇති වෙන ප්‍රීතියක් වශයෙන් පෙන්වන්නේ මොකද අපිට මේක තර්කානුකූලව දකින්න අමාරුයි. නමුත් කෙනෙකුගේ හිත ඔන්න දවන ක්ලේශයක් ආවා, දේශයක් ආවා. නමුත් ඒතනත්තා ඒ द्वේෂයට හසු නොවි. ඒ द्वේෂයට ලක් නොවි. ඒ द्वේෂය තවදුරටත් පෝෂණය කරන්න යන්නේ නැතුව අන්න එයා මධ්‍යස්ථ අන්දමකින් මේ द्वේෂය දිහා බලනවා. මේ द्वේෂය දිහාම බලද්දී ඔන්න ඒ द्वේෂය දුර වෙලා යනවා. දේශය දුර වෙලා ගියාට පස්සේ ඔන්න නැවතත් තියෙන හිතේ සාමකාමී බවක්. අන්න තමන් කලින් තමන්ව ඉක්මනට කේන්ති යන කෙනෙක් වශයෙන් හඳුන්ලා හිටියට ඔන්න දැන් තේරෙනවා ඒ තරම් වරදක් නැහැ. දැන් ඔන්න හිතේ යම් මෙල්ලවීමක් වෙලා. හිතේ යම් සංසිඳීමක් තියෙනවා. අන්න ප්‍රීතියක් හටගන්න. තමන් ගැනම එක්තරා අන්දමින් ආත්ම විශ්වාසයක්. එහෙම නැත්නම් තමන්ගේ හිත සම්බන්ධයෙන්ම යම් පමණක සතුටක් සම්තෘප්තියක් ඔන්න එන්න පටන් ගන්නවා. ඊළඟට මෙහෙම හිතේ සතුටක් මෝදු වෙනකොට අන්න කය තැම්පත් වෙනවා හිත තැම්පත් වෙනවා සංසිඳෙනවා පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති ඔන්න පස්සද්දි සම්බොජ්ජංගයක් දියුණු වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා එතනින් නතර නොවි මේ හිත කය හොඳට තැම්පත් වෙනකොට අන්න හිත ස්වභාවයෙන්ම සමාධිමත් හිත එකඟ බව තියෙනවා මොකද කෙලස් තමයි මේ හිත විසිරුවන්නේ කෙලස් තමයි මේ හිත ආගාදයට ඇද දාන්නේ. දැන් ඒ වෙනුවට කෙලස් ආවත් දැන් කෙලස් එක ගනුදෙනු කරන හැටි, කෙලස් එක කටයුතු කරන හැටි මේ යෝගාවචරයට තේරෙනවා. ඉතින් මේ නිසා එයාගේ හිත බොහොම දැන් තැම්පත්, කයත් බොහොම තැම්පත්. පස්සද්ද කායෝ සුඛිනෝ චිත්තං සමාධියති. ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟ බොජ්ජංගේ වැඩෙන හැටි පෙන්නනවා. මේ මනාව තැම්පත් වෙච්ච මේ කය නිසා සැපවත් වෙච්ච මේ හිත නිසා ඔන්න හිත මේ හිතේ සමාධිමත් බවක් සමාහිත බවක් එකඟ බවක් ඔන්න හට ගන්නවා. දැන් එකාතකින් බලද්දී දැන් අපිට ඕමනා වුණේ හිතේ එක්තරා අන්දමක නිවීමක්. මොකද හිත දැවි දැවි තිබුණා. කෙලවරක් නැති අරමුණු වලට මේ හිත දුවනවා. බහුලව දුවන්නේ තේරුමක් නැති අරමුණු වලට. බහුලව දුවන්නේ හිත කෙලසෙන අරමුණු වලට. අපි කොයිතරම් අකමැති වුණත් මේ හිත ඒව ඔස්සේම දුවනවා. පුරුද්දට දුවනවා. දැන් ඔන්න පින්වත්නි ඒ එහෙම දිවීමක් නැහැ. හිත ඉන්නවා gedara ඇවිල්ලා වගේ. හිත ඉන්නවා බොහොම සංසිඳිලා. හිත බොහොම එකඟ භාවයකින් ඔන්න ඉන්නවා. ඉතින් ආයි අලුතෙන් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ නැවතිලා තියෙන සිත, එකඟව තියෙන සිත දිහා මධ්‍යස්තව බලන් ඉන්නවා. සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතෝ හෝති. මේ හොඳ ආකාරව තැම්පත් වෙලා කෙලෙස් වලින් දුර වෙලා නිස්කලංකව තියෙන හිත දිහා අන්න මධ්‍යස්ථ අන්දමින් දකිනවා. උපේක්ෂා සහගතව දකිනවා. දැන් මුකුත්ම කරන්න යන්නේ මුකුත් නොකිරීම හරහා ඔන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් දියුණු වෙනවා. එක අතකින් බලද්දී බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාදාමය පෙළගස්සලා තියෙනවා හරිම ක්‍රමානුකූල විදිහට. සතියෙන් පටන් ගන්නවා. සතිමත් වෙලා වෙන දේ දිහා තේරුම් ගන්නවා. ඒ වෙන දේ දිහා තේරුම් ගනිද්දී වැටෙන හිත නැවතත් නැගිට්ටවල සිටරනවා. ඊළඟට ඒ හරහා සතුටක් පහළ වෙනවා. සතුට හරහා ඔන්න කය සිත තැම්පත් වෙනවා. තැම්පත් වෙච්ච හිත තවදුරටත් සමාධිමත් වෙනවා. සමාධිමත් වුණා නම් ඔන්න ඒ පන් ඒ ආයි මුකුත් අමුතුවෙන් කරන්න යන්නේ නැතුව උපේක්ෂා සහගතව ඉන්නවා. ඔන්න පින්වත්නි මේ සප්ත බොජ්ජංග ධර්මයන් මේ ධම්මානුපස්සනාව හරහා ඔන්න වැඩෙනවා. කාලයක් මෙහෙම කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා තස්ස ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති. දැන් කලින් තරම් මේ කෙලෙස් වලින් හිත ආතුර වෙලා නැහැ. දැන් කෙලෙස් තමයි පින්වත්නි අපේ හිත හැම තිස්සෙම කුප්පවන්නේ. අපේ හිත හැමතිස්සෙම නැගිට්ටෝලා තියෙන්නේ මේ කෙලෙස් වලින්. හිතේ වික්ෂිත භාවයක් ඇති කරන්නේ කෙලෙස් වලින්. දැන් ඔන්න කෙලෙස් ටික ටික සංසිඳනකොට එක්තරා අන්දමක විරාගී ස්වභාවයක් මේ හිතේ හටගන්නවා. කියන්නේ කලින් තරම් අර hina වෙවි කතා බහ කර කර අනිත්‍යයත් එක්ක විහිළු තහළු කර කර ඊටාම සමාජශීලීව යනවා වෙනුවට දැන් මේ තැනත්තා ටිකක් මධ්‍යස්තව උපේක්ෂා සහගතව ඉන්න පුරුදු වෙලා තනියම ඉන්න පුරුදු වෙලා අවශ්‍ය නම් අනිත් අය එක්ක ඉන්න පුළුවන් නමුත් Tamanට තේරෙනවා තමා තුළම යම් සංසිඳීමක් තියෙනවා මේ සංසිඳීම මේ එකඟ බව ඇත්තටම විරාගී ස්වභාවයක් මේක මේ අරමුණු වලින් විරාගී ස්වභාවයක්, අරමුණු වලින් හිත ඈත් වීමක්, අරමුණු වලට ඕන ඕනට වඩා බැස ගන්න නොයාමක් වශයෙන් ඔන්න තේරෙනවා. ඒක මේ හැම අනුපස්සනාවක් කරාම එහෙම නැත්නම් සියලුම සතර සතිපට්ඨානයන් හරහාම සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ මහා පුරිස සූත්‍රයේදී සඳහන් කරනවා. එතකොට මේ ධම්මානුපස්සනාව හරහා සිතට ඒ දෙයම වෙනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව දැන් මේ හිතට එන අරමුණු දිහා දකින්න දකින්න ඒවට අත් වෙන ඉරණම තේරුම් ගන්න තේරුම් ගන්න හිතේ යම් විරාගී ස්වභාවයක් හටගන්නවා. දැන් මේ විරාගයේ සම්බන්ධයෙන් හැබැයි ප්‍රඥාව යොදවනවා. මොකද දැන් මේ ඇති වෙන විරාගය කෙනෙක් වැරදියට වටහා ගත්තොත් හරිම පාළු ගතියක්, හරිම කම්මැලි ගතියක්, මට කලින් තරම් කිසි උද්‍යෝගයක් නැහැ කිසි දෙයක් කරන්න. මට කලින් තරම් වැඩකට අත ගහන්න හිතෙන්නේ නැහැ. කියලා තේරුම් අරගෙන කෙනෙක් නිකන් මලානික වෙන්න ගත්තොත් මෙන්න භාවනාවේ මේ ප්‍රතිඵලයක්ම අපි වැරදි විදිහට වටහා ගත්තා වෙනවා. ඇත්තනම් මේක භාවනාවේ ප්‍රතිඵලයක් බව තේරුම් ගත්තනම් මේක මේ භාවනාවෙන් ඇතිවෙච්ච සුවදායි ප්‍රතිඵලයක්, සුබදායි ප්‍රතිඵලයක්, ධනාත්මක ප්‍රතිඵලයක් කියලා තේරුම් ගත්තනම් කෙනෙක් මේ කඩයිමත් පසු කරනවා. මොකද එයා නුවණින් තේරුම් ගන්නවා මේ වගේ කටයුත්තක් කරද්දී මේ හිතේ එන්න පුළුවන් විරාගී බවක්. කලින් තරම් අරමුණු වලට බැස නොගන්නා බවක්. කලින් තරම් ලොකු උද්‍යෝගයක් නැති බවක්. නිකන් පැත්තකට වෙලා ඉන්න හිතෙන බවක්. මේ වගේ Tamanට තේරෙනවා එක්තරා අන්දමක වෙනසක්. මේ වෙනස අන්න කෙනෙක් ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේක මේ භාවනාවේ දියුණුවක්. මෙන්න මේක තමයි නිබ්බිදාව කියන්නේ. මේක තමයි විරාගය කියන්නේ කියලා අන්න කෙනෙක් තේරුම් ගන්නවා. අන්න එතනත් පින්වත්නි ධම්ම විචයක් තියෙනවා. මොකද භාවනාවේ ප්‍රතිඵල අපි ප්‍රතිඵල වශයෙන් තේරුම් ගන්නේ නැත්තම් අපි මේක කොන්වීමක් වශයෙන්, එපාවීමක් වශයෙන් ඍණාත්මකව මේක දිහා දකින්න ගියොත් අන්න අපි දන්නේම නැතුව ආපහු භාවනාව අතහැරලා වෙනත් කාමයන් ඔස්සේ යන්න අපි පටන් ගන්නවා. නමුත් මේ භාවනාවෙන් එන ප්‍රතිඵල ඒ අන්දමින් තේරුම් ගන්නවා නම් නුවණින් තේරුම් ගන්නවා නම් අන්න ඊළඟ අධීරයට යන්න අපිට අවස්ථාව තියෙනවා. එතකොට ඊළඟ අධීරයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් මේ එන සිතුවිලි සම්බන්ධයෙන් ධම්මානුපස්සනාවේදී විශේෂයෙන්ම හිතේ ධර්මතාවයන් වශයෙන් රාග ස්වභාවයක් වෙන්න පුළුවන්, ද්වේෂ ස්වභාවයක් වෙන්න පුළුවන්, මුලා වෙන ස්වභාවයක් වෙන්න පුළුවන්, විචිත්ත ස්වභාවයක් වෙන්න පුළුවන්. මේ ඕනම ස්වභාවයක් සම්බන්ධයෙන් දැන් ඉස්සර තරම් හැම දෙයක්ම නොබැලුවට කමක් නැහැ. ඔන්න මේවා ඇවිල්ලා නැති වෙලා යන හැටි බලනවා. එන හැටිත් බලන්නත් වැඩිය දැන් වෙහෙසෙන්නේ දැන් මොකද? Tamanට තේරිලා ආවනම් ඉතින් මේවා යනවාමයි. මම අලුතෙන් උත්සාහයක් දරුවේ නැතත් මම මගේ අනුග්‍රහයක් නොලබන මගේ ශක්තිය නොලබන ඒ එන ධර්මතාවයන් ඒවා විසින්ම දුර වෙලා යනවා. ඉතින් මේ නිසා මේ යෝගාවචරය දැන් පුරුදු වෙනවා එන දේවල් දිහා බලනව වෙනුවට යන දේවල් දිහා බලන්න. සමුදය පක්ෂය දකින්නව වෙනුවට වය පක්ෂය දකින්න. සමුදය පක්ෂය දකින්නව වෙනුවට නිරෝධ පක්ෂය දකින්න. දැන් එතකොට විවිධාකාර ධර්ම ස්වභාවයන් හිතේ හට ගන්නවා. චිත්ත ස්වභාවයන් හිතේ හට ගන්නවා. දැන් ඒවා ගැන ලොකු උජාරුවක් නැහැ කොයිතරම් ප්‍රීතිමත් ස්වභාවයක් ආවත් කොයිතරම් දුකක් ආවත් කම්පාවෙ මුකුත් නැහැ මොකද ඒව නැති වෙලා යන හැටි හොඳටම දැන් ප්‍රත්‍යක්ෂයි ඉතින් නැති වෙලා යනකොට ඕන්නම් නැති වෙලා යන හැටි දකින්න නැති වෙලා යන හැටි දැකීම හරහා නැවතත් අන්න අර හිස් බවට නැත්නම් නිදහස් බවට සැහැල්ලුවට හිතපත් වෙනවා දැන් මෙහෙම කරගෙන යනකොට අන්න කෙනෙක් ටික ටික ටික මේ එන දේවල් අතහැරලා දාන්න කලින් තරම් ග්‍රහණය නොකර ඉන්න පුරුදු වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවේ අවසන් කොටසදී සඳහන් කරනවා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ එන දේවල් ඔහේ අතහැරලා දානවා. දැන් තමන් වෙහෙසෙන්න යන්නේ නැහැ. දුක් කරදර ගන්න යන්නේ නැහැ. මොකද ආවනම් ඒගොල්ලෝම යනවා. ඉතින් මෙහෙම කටයුතු කරද්දී පින්වත්නි හිතේ ඇති වෙනවා එක්තරා අන්දමක අකම්පිත ස්වභාවයක්. මොකද දැන් හිතට කලින් තරම් පීඩාවක් නැහැ. කලින් තරම් හිත අරමුණු නිසා පෙලෙන්නේ නැහැ. මොකද අරමුණු දැන් හරිම අඩුයි. ඕනේ නම් Tamanට විවිධාකාර කටයුතු වල නියැලෙද්දී අරමුණු එනවා. නමුත් ඒ අරමුණු වුණත් හිතින් අයින් කරගන්න දැන් ක්‍රම සහ විදි තමන්ම දන්නවා. හිත නිදහස් කරගන්න ආකාරය මේ යෝගාවචරයට තේරෙනවා. ඒ නිසා දැන් මේ යෝගාවචරයට විවිධාකාර රූප දර්ශන පේනවා. නමුත් හිත ඒ රූප දර්ශන වලින් මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒ රූප දර්ශන වලින් කැළඹෙන්න යන්නේ නැහැ. හිත ඉන්නවා තමන්ගේ පාඩුවේ. දැන් ඉතින් මෙහෙම කිව්වහම ඉතින් මෙහෙමත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්නත් පුළුවන්. මොකද අපේ හිත සාමාන්‍යයෙන් ලස්සන රූපයක් දැක්කාම ඒකට ඇලෙනවා කියන එක ස්වාභාවිකයි. නමුත් මේ මට්ටමට කෙනෙක් දියුණු වේගෙන දියුණු වේගෙන විපස්සනාවෙන් වැඩිගෙන වැඩිගෙන එද්දි ධර්මයේ පෙන්නනවා මේ තනත්තා S2 අරගෙන හිටියත් ඒ රූප ඇවිල්ලා මේ හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේමයි හිත කම්පා කරන ස්වභාවය දැන් අඩුයි. කොයිතරම් ලස්සන රූප දැක්කත් ඒකේ නිමිති හිතට ඇතුළට ඇවිල්ලා හිත කලඹන ස්වභාවය අඩුයි දැන්. ඒ වගේම අනිත් අය කොයිතරම් බැනවැදුනත් ඒව ඇතුළට අරගෙන ඇතුලෙන් දැවි දැවි පැසව පැසව ඉන්න ස්වභාවයක් දැන් නැහැ. ඒ වෙනුවට හිත බොහොම නිස්කලංකව නිරෝගීව සැහැල්ලුවෙන් ඉන්න දැන් තේරිලා. හිතටම තේරිලා තේරුමක් නැහැ දැන් මේ පිට තියෙන දේවල් ඇතුළට අරගෙන කියලා අන්න හිතටම තේරිලා. ඒ නිසා දැන් මේ හිත ඉන්නවා හරියට නිකන් නතර වෙලා වගේ. හිත ඉන්නවා gedett ඇවිල්ලා වගේ. දැන් හිතලා බලන්න. සාමාන්‍යයෙන් අපි හිතමු කාට හරි සියල්ල සම්පූර්ණයෙන් තියෙනවා නම් ඒ තැනත්තාට ආයි එළියට ගිහිල්ලා අලුතෙන් දේවල් අරන් එන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගේ gedara සියල්ල තියෙනවා. අපි තුමු එහෙම තත්ත්වයක් තියෙනවා කියලා කාට හරි. ඒ තැනත්තා සම්පූර්ණයෙන් තෘප්තිමත් නම් gedara සියල්ල සම්පූර්ණ නම් ආයි පොළට ගිහිල්ලා අලුතෙන් දෙයක් හොයාගෙන ඉන්න උවමනාවක් නැහැ. ඒ වගේමයි දැන් මේ මනාව වැඩිච්ච සිතකට අලුතෙන් එළියට ගිහිල්ලා සතුට හොයන්න උවමනාවක් නැහැ. එළියේ තියෙන ප්‍රශ්න ඇතුළට ගන්න උවමනාවකුත් නැහැ. එයා බොහොම සංසිඳීමෙන් යුක්තව නතර වෙලා තියෙනවා. ඉතින් මේ වගේමයි කොයිතරම් ප්‍රසන්න ගඳසෝදක් දැනුණත් ඒකෙන් ලොකුවට හිත උන්මාදයකටපත් වෙන්න ලොකුවට හිතේ ඉපිලීමක් ඇති කරගන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේවා බොහොම తాවකාලිකයි. ඊළඟට කොයිතරම් රසවත් ආහාරයක් භුක්ති විඳින්න ලැබුණත් ඒකිනුත් ලොකු පුරසාරම් දොඩන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේකත් ඇවිල්ලා නැතිලා යනවා. ඊළඟට කොයිතරම් මිහිරි ස්පර්ශයක් භුක්ති විඳත් ඒකත් ඇති වෙලා නැතිලා යනවා. ඉතින් මේ විදිහට පින්වත්නි හරියට නිකන් මහා ඝන ගල් පර්වතයක් නොසැලී තියෙනවා වගේ. අන්න මේ හිත අකම්පිතව තියෙන්න ඕන පටන් ගන්න. ඒකයි සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්වන්නේ දැන් මේ විපස්සනාවෙන් වැඩිච්ච හිතක් බොහොම අකම්පිතයි. අපි සාමාන්‍යයෙන් කියන නොසැලෙන මනසක් කියලා. දැන් මේ විපස්සනාවෙන් හොඳට පදන් වෙලා පදන් වෙලා හොඳට පිරිසුදු වෙලා පිරිසුදු වෙලා ඔන්න අකම්පිත සිතක් බවට తాදී සිතක් බවට ඔන්න මේ යෝගාවචරයාපත් වෙලා. එතකොට මේ කාරණාව මනාව පැහැදිලි වෙන සූත්‍ර දේශනාවක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. එක අතකින් අපිට හොයලා බලන්න වටිනවා එහෙම නැත්නම් විමසලා බලන්න වටිනවා මේකේ නිදාන කතාවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනා කාලේදී සෝන කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් තනියම භාවනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන උන්වහන්සේ ඉතින් තනියම මේ කමඨහන වඩනවා. බොහොම වීරයෙන් යුක්තව කටයුතු කරනවා. හැබැයි තාම උන්වහන්සේ අපේක්ෂා කරපු මට්ටමට හිත දියුණුුනේ නැහැ. හිත කෙලසුන්ගෙන් මිදුනේ නැහැ. දැන් උන්වහන්සේ දන්නවා තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා අනිකුත් ස්වාමින් වහන්සේලා ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨාන් අරගෙන බොහොම ටික කාලයකින් ඔන්න අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් තවත් පිරිසක් සෑහෙන වෑයම් කළා ඔන්න අරහත්ත්වයටපත් වෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේත් සෑහෙන වෑයම් කළාට තාම ඒ බඳු අධිගමයක් ලබන්න හම්බුනේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් ඌමනාවෙන් යුක්තව තමන් මේ ධම වඩනවා නම් ආතාපි වීරයකින් යුක්තව කටයුතු කරනවා නම් අන්නේ පිරිස අතර මමත් එක්තරා කෙනෙක්. ඒත් මගේ හිත තාමත් කෙලස් කෙලසුන්ට යටත් වෙලා තියෙනවා. මගේ හිත තාමත් කෙලසුන්ගෙන් මිදලා නැහැ කියලා අන්න එක්තරා අන්දමක පසුගාමී බවක් විපිලිසර බවක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා උන්වහන්සේ කල්පනා කරනවා තේරුමක් නැහැ මම මේ මහානකම අතහැරලා උපැවිදි වෙලා පිනක් දහමක් කරගෙන ගිහිව ජීවත් වෙනවා කියලා ඔන්න හිතක් පහළ වෙනවා උපැවිදි වෙන්න. දැන් පින්වත්නි මේ සාමින් වහන්සේගේ හිතේ පහළ වෙච්ච මේ විපිරිසර භාවය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දැනුවත් වෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ තියෙන ඒ අසාධාරණ ඥානයන් විහිදවලා මේ සාමින් වහන්සේගේ හිතේ පහළ වෙච්ච මේ ක්ලේශය මේ පසුගාමී සිතුවිල්ල තේරුම් අරගෙන ෂණිකවම මේ සෝන සාමින් වහන්සේ ඉදිරිපිටට වැඩම කරලා උන්වහන්සේගෙන් අහනවා සෝන ඔබේ හිතේ මෙබඳු පසුගාමී සිතුවිල්ලක් මේ උපැයිද වෙන්න සිතුවිල්ලක් පහළ වුණාද? අන්න සෝන ස්වාමීන් වහන්සේ ඉතින් පිළිගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ හිතේ මෙබඳු සිතුවිල්ලක් පහළ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් සෝන ඔබ ගිහි කාලේ මේ වීණා වයන්න දක්ෂද? වීණා වයන්න දන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඊටාම මිහිරිව වීණා වයන්න දන්නවා. මම වීණාව වැයීම සම්බන්ධයෙන් දක්ෂයෙක්. දැන් එතකොට සෝන ඔබ මේ වීණාවේ ඒ තත් මනාව සුසර කරද්දී ඕනවට වඩා තද කළොත් එහෙම ඔබට අවශ්‍ය මිහිරි ශබ්දය ඒ තත හරහා එනවද? නැහැ ස්වාමීන් වහන්සේ ඒක අවශ්‍ය පමණට තමයි තද කරන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒක බුරුල් වෙලා තිබුණොත් එතකොට මේ තතෙන් ඒ උවමනා කරන ස්වරය එහෙම නැත්නම් ඒ උවමනා කරන ශබ්දය මනාව පැමිණෙනවද? එහෙමත් නෑ ස්වාමීන් වහන්සේ. ඒකේ අදාළ ප්‍රමාණයටම තමයි ඒක නිවැරදි අන්දමට සුසර වෙන්න ඕනේ. අන්න එහෙම තමයි සෝන මේ හිතත් මේ භාවනාවත් උමනාවට වඩා වීර කළොත් හිත විපිලිසර වෙනවා. හිත හදාගන්න අමාරු වෙනවා. ඒ වගේමයි වීරයෙන් තොරවත් මේක හදන්න බෑ. ඒ නිසා සෝන ඔබ මේ වීර සමතාවයක් ඇති කරගන්න. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමබරතාවයක් ඔන්න පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සෝන සාමින් වහන්සේට උපදෙස් දෙනවා. එතකොට බැලුවාම මේ සෝන සාමින් වහන්සේ අර වීරය අධික වීම නිසා තමයි එතන එක්තරා අන්දමක හිර වෙලා ඉඳලා තියෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඒ සෝන සාමින් වහන්සේට උපදෙස් දෙනවා මේ වීරය සම කරගන්න ආකාරය. ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරගන්න ආකාරය. මේ උපදේශත් ලැබුණට පස්සේ සෝන ස්වාමීන් වහන්සේ නැවතත් තමන්ගේ කටයුතු කරගෙන යනවා. අර විපිලිසර බව උපැවිදි වෙන්න තිබිච්ච ඒ අදහස අයින් කරලා අයින් කරලා නැවතත් තමන්ගේ බණ භාවනා කටයුතු වල නිවැරදිව යෙදෙනවා. සමබර වීරයක් පවත්වනවා. නොබෝ කලකින්ම පින්වත්නි මේ සෝන සාමින් වහන්සේ සව් කෙලසුන් නසා රහත් වෙනවා. රහත් වෙලා දැන් කල්පනා කරනවා ලෞතර බුදුරජාන් වහන්සේ මේ මගේ පහළ වෙච්ච අර විපිලිසර හිත දැකලා මං කෙරෙහි අනුකම්පාවෙන් මං වෙතට පැමිණිලා මට උපදෙස් දුන්නා. දැන් මමත් මගේ මේ අරහත්ත්වය සව් කෙලසුන් නසා අරහත්ත්වයටපත් වීම උන්වහන්සේ ඉදිරියේම ප්‍රකාශ කරන්න වටිනවා කියලා බුදුරජාන් වහන්සේම හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා තමන් වහන්සේ අරහත්ත්වයටපත් වෙච්ච ස්වභාවය එහෙම නැත්නම් මේ රහත් සිතේ ස්වභාවය උන්වහන්සේ මනාව බුදුරජාන් වහන්සේට ධර්ම දේශනාවක් ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. එක්තරා අන්දමකින් හිතලා බලන්න වටිනවා මේ රහතන් වහන්සේලා පවා ඇතැම් වෙලාවක මානසිකව වැටලා තියෙනවා. රහත් රහතන් වහන්සේලා වෙන්න හිටිය අය පවා. හැබැයි බුදුරජාන් වහන්සේගෙන් අවවාදානුශාසනා ලැබලා ධර්මයේ මනාව යෙදিলা අන්න ඒ දුර්වලතම් මගහරවාගෙන උන්වහන්සේලා මේ ධර්මයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා. එතකොට මේ රහත් වුණාට පස්සේ මේ සෝන සාමින් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මේ උතුරු පැත්තේ ඉඳලා මහා ගල් පර්වතයක් වෙතට කොයි තරම් සැඩ සුළඟක් හමාගෙන ආවත් ඒ ගල් පර්වතයේ ශක්තිමත් නිසා ඒ ගල් ඒ ගල් පර්වතය නොසැලී තියෙනවා. ඒ වගේම දකුණු දිශාවෙන් කොයි තරම් සැඩ සුළඟක් මේ ගල් පර්වතයේ දෙසට හමාගෙන ආවත් මේ ගල් පර්වතය හොඳට ශක්තිමත් නිසා ඒක නොසැලී තියෙනවා. ඒ වගේමයි බටහිර දිසාවෙන් මේ ගල් පර්වතය දෙසට කොයිතරම් සැඩසුළඟක් හමාගෙන ආවත් මේ ගල් පර්වතය හොඳට ශක්තිමත් නිසා නොසැලී තියෙනවා. නැගෙනහිර දිසාවෙන් කොයිතරම් ඡණ්ඩ මාරුතයක් හමාගෙන ආවත් මේ ගල් පර්වතය නොසැලී තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ මනාව වැඩිච්ච හිතක් කොයි තරම් රූපී අරමුණු ඇසට ආපాతගත වුණත් මේ ඇස ඉදිරියට කොයි තරම් ප්‍රියමනාප අරමුණු ආවත් ඒ හිතත් එක්ක අර අරමුණු මිශ්‍ර වෙන්නේ නැහැ. කොයි තරම් අමනාප අරමුණු, අප්‍රිය අරමුණු මේ ඇසට ඉදිරිපත් වුණත් ඒ අරමුණු හරහා ඒ හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඒ හිත මිශ්‍ර නොවි තියෙනවා. නොසැලී තියෙනවා. නැතර වෙලා තියෙනවා. ඒ වගේමයි කොයි තරම් කැමති ප්‍රිය වඩන ශබ්ද ආවත් ඒ ශබ්දත් එක්ක මේ හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. නොසැලී තියෙනවා. කොයි තරම් කර්ණ කටෝර අමනාප ශබ්ද ඇහුණත් ඒත් මේ හිත නොසැලී තියෙනවා. මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඊටාම දුර්ගන්ධයන් තමන්ට ආග්‍රහණය කරන්න ලැබුණත් මේ හිත නොසැලී තියෙනවා මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි කොයිතරම් සුගන්ධයන් ආග්‍රහණය කරන්න ලැබුණත් ඒවත් එක්ක ඇලෙන්න යන්නේ නැහැ, මිශ්‍ර වෙන්න යන්නේ නැහැ, නොසැලී තියෙනවා, නතර වෙලා තියෙනවා. ඒ වගේමයි කොයිතරම් ප්‍රනීත දේවල් භුක්ති විඳින්න ලැබුණත් රසාස්වාදයක් ලබන්න ලැබුණත් ඒ අරමුණුව එක්ක ඒ රස අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ නොසැලී තියෙනවා. කොයිතරම් සැපවත් ස්පර්ශයන් ස්පර්ශ කරන්න ලැබුණත් ඒ වගේම ඊටාම කටුක ස්පර්ශයන් ස්පර්ශ කරන්න ලැබුණත් ඒ මනාප වෙන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන් ඒ අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නොසැලී තියෙනවා ඉතින් මේ කාරණාව උන්වහන්සේ ප්‍රකාශ කළා බොහොම ලස්සන ගාථා දෙකකින් ඇත්තටම ගාථා කීපයක් තියෙනවා මම එතනින් තෝරගත්ත ගාථා දෙකක් මේ බුදුරජාණන් වහන්සේට මේ සෝන සාමින් වහන්සේ තමන්ගේ හිතේ తත්වය තමන්ගේ අරහත්ත්වයට පත්වෙච්ච ස්වභාවය උන්වහන්සේ ව්‍යංගයෙන් බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. එතන එනවා මේ විදිහට පින්වත්නි සේලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති తాදිනෝ දැන් මේ විස්තර කරපු දේම උන්වහන්සේ ගාතාවෙන් කියනවා සේලෝ යථා ඒක ඝනෝ මේ ඒක ඒක ඝන වෙච්ච ඝන ගල් පර්වතයක් කොයිතරම් සැඩසුලන් ආවත් සෙලවෙන්නේ නැහැ වගේ ඒවන් රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා මේ සියලුම රූප වෙන්න පුළුවන්, රූපාරම්මන වෙන්න පුළුවන්, සද්දාරම්මන වෙන්න පුළුවන්, රස අරමුණු වෙන්න පුළුවන්, ගඳ අරමුණු වෙන්න පුළුවන්, ස්පර්ශ අරමුණු වෙන්න පුළුවන්. මේ සියලුම අරමුණු කොයි විදිහට ආවත්, ittha dhamma anittaච. මේවා බොහොම ඉෂ්ඨකාන්ත මනාප අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේම ඊටාම අප්‍රිය අමනාප අරමුණු වෙන්න පුළුවන්. නප්ප වේදෙන්ති තාදිනෝ. මේ එකක්වත් ඒ රහතන් වහන්සේගේ හිත සලිත කරන්න, චලනය කරන්න, සොලවන්න අවස්ථාවක් නැහැ. තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති. අන්න ඒ හිත නතර වෙලා. ඒ වගේම මනාව මිදිලා අරමුණු ඇසුරු කරන්නේ අරමුණු වලින් විමුක්ත වෙලා. ඒ වගේම විමුක්ත සිතේ ඉඳගෙන අර අරමුණු ඇවිල්ලා යන ස්වභාවය ඡය වෙලා යන ස්වභාවය අන්න දැක ගන්න. ඒ නිසා පින්වත්නි මේ විපස්සනාව හරහා අපිත් මේ යන මාර්ගයේ සුළු වශයෙන් හරි මේ தත්වයන් අත්දකිනවා නම් අන්න අපි තේරුම් ගන්න වටිනවා ඒ රහතන් වහන්සේලා ගිය මාර්ගයේ අපිත් දැන් සුළු වශයෙන් හෝ ගමන් කරනවා කියලා. එහෙම නැත්නම් අපි මේ වගේ තැන්වලට ආවට පස්සේ අපි හිතුවොත් මේ අපි ඉන්න තැන මහ තේරුමක් නැහැ. මෙතෙන්ට ඇවිල්ලත් මම මොකක් හරි සම්මර්ෂණයක් කරන්න ඕනේ. මේ හිත දැන් ඔහේ තියෙනවා, නතර වෙලා තියෙනවා. හිත අරමුණු ඇසුරු කරන්නේ ඉතින් මේක මහ කම්මැලි. මේක හරි ඒකාකාරී. මම මීට වඩා නරකද මොකක් හරි දෙයක් සම්මර්ෂණය කරොත් මම මෙතෙන්දී බුදු ගුණයක් වැඩුවොත් නරකද? මම මෙතෙන්දී මරණානුස්සතියක් කළොත් නරකද? එහෙම නැත්නම් මම අරමුණු වලටම හිත යොදලා ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය බැලුවොත් නරකද කියලා ඔන්න විපිරිසර භාවයක් සැක සංකාවක් එන්න පුළුවන්. නමුත් පින්වත්නි අපි තේරුම් ගන්නවා නම් මේ රහතන් වහන්සේලා පෙන්වලා දෙන ආකාරයටම විපස්සනාවේදී ෂණ මාත්‍ර වශයෙන් හෝ ඊතා කෙටි කාලයකට හෝ අපිටත් මේ මෙබඳු තත්වයක් අපේ හිතේ හටගත්තාම මෙන්න මේකයි මාර්ගය. යන්න තියෙන මාර්ගය මේකයි. රහත් සිතේ ස්වභාවයෙන් යම් ෂණ මාත්‍ර වශයෙන් හෝ ඔන්න මම අත්දකලා තියෙනවා කියලා Taman තේරුම් ගන්නවා නම් අන්න සැක කරන්න හේතුවක් නැහැ. ඒ බඳු තත්වයකට ආවට පස්සේ හිතට නිදහසේ විවේකීව නතර වෙලා ඉන්න දෙනවා හැර නැවතත් විතර්ක කරමින් අර සමනය කරපු විතර්ක සමනය කරපු ප්‍රපංච නැවත කූද්දන්නේ නැතුව නැවතත් අවදි කරන්නේ නැතුව අන්න බොහොම සංසිඳිලා සැහැල්ලුවෙන් ඉන්න ස්වභාවය ඇත්තරම අපි තේරුම් ගන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන් මාර්ගය මේ කෙලෙස් සංසිඳවමින් යන මාර්ගයක්. එතන එතන කෙලෙස් හට ගන්නවා, එතන එතන කෙලෙස් දුරු කරනවා. එතන එතන කෙලෙසුන්ගෙන් දැවෙන්න ගන්නවා, එතන එතනම නිවා ගන්නවා. එතකොට පින්වත්නි මේ අපි අද භවනා කළා අවුරුදු ගානකට පස්සේ නිවන් දකින්නවා වෙනුවට එහෙම නැත්නම් භව ගානකට පස්සේ නිවන් දකින්නවා වෙනුවට මේ වර්තමානයේ හිතේ දැවීමක් තියෙනවා නම් හටගත්ත කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම් ඒ කෙලෙස් එතනම සංසිඳවා ගැනීමක් ඒ කෙලෙස් එතනම නිවා ගැනීමක් හරහා ඔන්න එතනම නිවීමක් තියෙනවා එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගය එතන එතන නිවි නිවි යන මාර්ගයක් අපි එතනම ඇත්ත ඇති සැටියෙන් දැක්කනම් ඒවැය අනිත්‍ය ස්වභාවයෙන් දැක්කනම් අන්න ඒවට යන්න ඇරියා. එතනම නිවීමක් අපිට ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ අපිට බොහොම අනාගතයට දාන්නේ නැතුව එතනම නිවීමක් එතනම සැනසීමක් අත්දකින්න අවස්ථාව තියෙනවා. මේ தත්ත්වය අපි තේරුම් ගන්න තේරුම් ගන්න අන්න මේ හිතේ නිවෙන ගතිය හිතේ නිස්කලංග ගතිය gedetta ආවගේ තියෙන ස්වභාවය එම නැත්තම් හිත අරමුණු ඇසුරු නොකර සංසිඳිලා තියෙන ස්වභාවය අන්න ඊටාම වටිනා මට්ටමක් හැටියට එහෙම නැත්නම් අපි වර්ධනය කළ යුතු තත්වයක් හැටියට මෙන්න මේක තමයි බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා අගය කරපු ස්වභාවය හැටියට එහෙම නැත්නම් විමෝක්ෂ මුඛයක් හැටියට අනිමිත්ත ස්වභාවයක් ශුන්්‍යත ස්වභාවයක් අප්පනීත ස්වභාවයක් හැටියට අන්න කෙනෙක් තේරුම් ගත්තා නම් මෙන්න මාර්ගය වරද්ද ගන්නේ නැතුව ඔන්න තොටුපලක් වශයෙන්, ෂේම භූමියක් වශයෙන් ඒ හිතේ මට්ටම අන්න කෙනෙක් වර්ධනය කරනවා. හැබැයි තාම මාර්ගඵලවලට එහෙම නැත්තම් රහත රහත් මට්ටමටපත් වෙලා නැහැ. හිතේ කෙලෙස් තියෙනවා. හැබැයි Tamanට ෂේම භූමියක් හම්බෙලා තියෙනවා. කෙලසුන්ගෙන් තොර තැනක් මේ තැනත්තට හමු වෙලා තියෙනවා. එතකොට මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ස්වභාවය වර්ධනය කරමින් ඒ ස්වභාවය තුල පිහිටලා ඒ ස්වභාවය මත පිහිටලා අන්න නැවත නැවත චිත්තානුපසනාවක ධම්මානුපසනාවක යෙදෙනවා. එතකොට පින්වත්නි නැවත නැවත මේක යෙදෙන්න යෙදෙන්න අන්න ඒ හිතේ ස්වභාවය ඒ හිතේ කෙලසුන්ගේ ස්වභාවය තව තව අඩු වෙලා කෙලසුන් තව තව දුරු වෙලා අන්න හිත බොහොම නිදහස් විමුක්ත සිතක් බවට පත් වෙනවා. නිවිච්ච සිතක් බවට පත් වෙනවා. අපි ගියවර ධර්මදේශනාවේදී සඳහන් කළා මේ විදිහට අපි චේතෝ විමුක්තියක් කියලා හිතේ විමුක්ත ස්වභාවයක් හිතේ නිදහසක් මුලින් අපිට හම්බ වෙනවා. හැබැයි ඒ හිත නැවතත් කෙලෙසුන්ගෙන් කෙලසෙනවා. මොකද තාම කෙලස් තියෙනවා. නමුත් ඔන්න ප්‍රඥාව භාවිතා කළා අපි ඒ කෙලස් වලට යම් පියවරක් ගන්නවා. ඒ කෙලස් කෙරෙහි අපි පිහිටනවා. ඒ කෙලස් කොහොමද ජය ගන්න කියලා කෙනෙක් දන්නවා. ඒ නිසා චිත්තානුපස්සනාවකින් ධම්මානුපස්සනාවකින් නැවත නැවත හිත පිරිසුදු කරනවා. ඒ හරහා අන්න චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියක් දක්වා අන්න දියුණු වෙනවා. නිසා පින්වත්නි අපි මේ ධර්ම මාර්ගයේ හම්බ වෙන සම්දිස්ථාන නිවැරදිව තේරුම් ගන්නවා නම් අපි එතකොට මේ සම්දිස්ථාන සැක කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට සම්දිස්ථාන නිවැරදි සම්දිස්ථාන වශයෙන් අපි තේරුම් ගන්නවා. ඒ සම්දිස්ථාන නිවැරදි බව තේරුම් අරගෙන ඒවා වර්ධනය වෙන විදිහට ඔන්න අපි හැසිරෙනවා. ඒ විදිහට අපි අපේ එදිනදා ජීවිතේ පවත්වනවා. අපේ ජීවිකාව සකස් කරගන්නවා. අපේ සීලය අපි තව ශක්තිමත් කරගන්නවා. අපේ සමාධීන් අපි දියුණු කරගන්නවා. මේ විදිහට අපි මේ සීල සමාධීන් ප්‍රඥා දියුණු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අපේ හිත කෙලසුන්ගෙන් නිදහස් කරගෙන ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාවත් අප සියලු දෙනාටම යම් හෝ අස්වැසිල්ලක් වේවා යම් මඟ පෙන්වීමක් වේවා කියලා ධර්ම දේශනාව સમાપ્ત කරමින් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි පොඩි පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. මේ දැන් මේ ලක්මල් මහත්තයත් මතක් කළා මෙතන මොනවාද මේ ලනුපැදුරු වගේක් පූජා කරනවා කියලා ඒක සම්බන්ධයෙන් පුංචි පුණ්‍ය ආනුමෝදනාවක් තියෙනවා මීතිරිගල ආරණ්‍ය වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත්, කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, එතුමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වීමටත් මෙම ආරණ්‍යයේ භවනානුයෝගී ගිහි පැවිදි සියලු දෙනාටත් ආසිරිත ජයසිංහ හා ඉනෝකා නිල්මිනි යන අප දෙදෙනාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් අප දෙදෙනා බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමටත් මෙම සක්මන් ඇතිරිලි පූජාවේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා මේ සක්මන් ඇතිරිලි එහෙම නැත්නම් අපි කියන්නේ මේ ලනුපැදුරු පූජා කරමින් ඒ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඒ අන්දමින්ම ඉෂ්ට වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි මේ පින්වතුන් සියලු දෙනාම ඉතින් අද මුළු දවස පුරාම ඊටාම හොඳින් සීලයක් සමාදන් වෙලා ඒ වගේම බණ භාවනා කටයුතු වල නිරත වුණා. ඊළඟට ධර්ම දේශනාවකට සවන් දුන්නා ධර්ම සාකච්ඡාවකට සවන් දුන්නා ඒ සඳහා යෙදුණා ඊළඟට තමන්ගේ ශක්ති පමණින් බණ භාවනා කටයුතු වල යෙදුණා ඉතින් මේ අන්දමින් අපි දවස පුරාම රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාටම උතුම් නිවන් සුවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධයේ පිණසම සංසාර දුකින් අත මිදීම පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි අපි සියලු දෙනාම එකතු වෙලා සම්ප්‍රදාය අනුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු.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 සාදු සාදු